සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ ඒක නිසා සරුවචන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට දෙන දාන උතුම් වෙන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ට දෙන දාන උතුම් වෙන්නේ කියලා. ඒක කේවල ප්‍රශ්න. ඒ දෙන්න තමයි ඉන්නේ ඉහළට. ඉතින් ඒකෙන් මතු කරලා දෙන්න හදන්නේ සර්වඥාන්සේට පින් අවශ්‍ය නැති වුණාට උන්වහන්සේ දානය පිළිබඳ කෙලපැමිණිච්ච ඥානයක් ඇති නිසා සර්වඥාන්සේ සාරිපුත්‍ර සාස්ත්‍ර දෙන දාන තමයි උතුමේ. සාරිපුත්‍ර සාමණේරයන්ගේ සර්වඥාන්සේ දෙන දානේ නෙමෙයි. ඊක දාර්ශනික වශයෙන් හරි ලස්සනයි. නමුත් ලෝකෙ සිද්ධ වෙන දේවල් නෙමෙයි. ඒකෝද අපි සාදී ගුණේ නෙමෙයි මේ දාන දිහා බලන්නේ. අපි මේ සාදී ගුණේ නෙමෙයි සීලේ දිහා බලන්නේ. අපි මේ සාදී ගුණේ නෙමෙයි සමාධිය දිහා බලන්නේ. අපි මේ తాදී ගුණය නෙවෙයි ප්‍රඥාව දිහා බලන්නේ. විපස්සනා ඥාන දිහා බලන්නේ. తాදී ගුණයේ යුක්තව කරනවා නම් දාන දුන්නත් මම දැක්කා වගේ සතුටක් තියෙනවා. සංඛාරුපේක්ෂාවක් තියෙනවා. ඒ සංස්කාරයන් විසින් උපේක්ෂාවක් තියෙනවා. తాදී ගුණයේ යුක්තව සීලයක් රැක්කත් සතෙක් නොමර හිටියත් තොරකන් නොකර හිටියත් අනන්ත අප්‍රමාණ කුසල් සිද්ධ වෙනවා. ඒකනම් ඔය අතරමැද සාකච්ඡාවදීත් අවස්ථා කීපකදී මතක් කරේ භාවනා කළා භාවනා කුසල් ලබන්න ඕනේ නෑ භාවනා කරන වෙලාවදී සතෙක් කරන්නේ නැහැ කියන සිල් රැකෙනවා කියන එක අපිට හිතා ගන්න බැරි ගුණ සිල්වන දෙයක් භාවනා කරනදී අපේ තියෙන හොරකමක් වෙන්නේ නෑ භාවනා කරනකොට අපි කාමීච්ඡාචාරයක් කරන්නේ බොරු කියලා හිසදෙන පරිසරයක් නැහැ කියලා සුද්ධ වශයෙන් පැයක් දවසකට වෙන් කරගන්න පුළුවන් නම් ඒක චක්‍රවර්ති රජකමට වැඩිය ලොකුයි සලකනවා ඒ වෙනුවට අපි හිතනවා නේ භාවනා කරාට මට මේ ධ්‍යාන ලැබුණේ නැහැ නේ අභිච්ඡ ලැබුණේ නැහැ ආසෙන් යන්න බෑනේ ඒව කරන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ කවදාකවත් මේ සාදී ගුණේවත් නිරෝධ සත්‍යයේ මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් ගුණ පිළිබඳව දන්නසිකමයි තියෙන්නේ ඒ නිසා කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ නිරෝධ සත්‍ය කරන්න දෙයක් නැහැ කියන දෙයක් කියලා දාලා ඉන්නත් පුළුවන් මූල ධර්මානුකූලව නැත්නම් අපේ අටුවාව සාමාන්‍යයෙන් එහෙම තමයි කියන්නේ. නමුත් මේ බණ අහගෙන ඉන්නකොට තියෙනවා මේක පිළිබඳව අවදිභාවය. මේක පිළිබඳව කල්යාණ විශ්වම් ඇසුරු කරලා ඒක අපේ ඇඟට වද්දා ගන්න ගැතියි. ඒ වගේම අපේ තියෙන මේ කුච්චබ්දකම් එහෙම නැත්නම් පෞරුෂත්ව ලක්ෂණ දීලා දැම්මට මොනවක්වත් වෙන්නේ නැහැ. ඒක ලොකු අභියෝගතාවයක්. ඒක නා රැඩිකල් වැඩක්. එහෙම නැත්නම් සෙල්ලක්කාර වැඩක්. ඒක කාටවත් කීක කරන්න ඕන ගන්න නෙවෙයි. අවස්ථා හොඳිච්ච ගමන් කරන්න ඕන. ඒ වගේම මේ සුගන්ධ මේ නිබ්බාන පරිසංයුත ධර්ම දේශන ශූන්‍යතා පරිසංයුත ධර්ම දේශන අහන්න ඕනේ. ඒක ගැඹුරුයි ඒක අපිට මේ දරුවෝ මල්ලෝ ඉන්නවා අපිට වගකීම් තියෙනවා අපි කවුරු කන මිනිස්සු අපිට බෑ කියලා පැත්ත කරගන්නට ඒ එnde ඉස්සලා නිරෝධ සත්‍යයේ තියෙන ඒ සුවඳ අපිට දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා යම් කිසි වෙලාවක හිතෙනවා නම් භාවනා කරගෙන ඉන්නකොට දැන් මට අරමුණ භාවනා කරන්න කෝ අරමුණ නැහැ. දැන් තියෙන්නේ පාළු ගතියක්. මේක මහත් තනි ගතියක්. මේ කම්මැලියට මැදිව හොඳයි ඇත්තේ වරිණ එක. ඊට වැඩි හොඳයි හයියෙන් හුස්ම අරගෙන අරමුණක් ගන්න එක. ඒ නැත්තම් මේ උනේ හර්ෂකද්ද කියලා සැක උපදවනා වගේ වෙලාවක යම් කිසි කෙනෙක් අඳබඳ වුණොත් යම් කිසි කෙනෙක් මේ කනකොල භාවයටපත් වුණොත් ඒක කෙලෙසක් කියලා දැනගෙන බේරා ගැනීම සඳහා නිරෝධ සංඥාව වඩන්න කියනවා. විරාග සංඥාව වඩන්න කියනවා. නිරෝධ සංඥා විරාග සංඥාව සඳහා ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ ඒතං සන්තං ඒතං පඤ්ඤිතං යදිතං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සබ්බෝ තන්නක්ඛය නිරෝධෝ නිබ්බාන. ඒතකොට කියනවා මේ ආස්වාසේ ප්‍රසවාසේ පේන්නේ නැති ඒ වගේම අරමුණක් ඉස්සරහටත් නැති මේ தත්ත්වය ඒතං සන්තං ඒක සාන්තයි. ඒසම් පණීත මේක ප්‍රණීතයි. යදිදන් සබ්බ සංකාර සමතෝ සියලු සංස්කාරයන්ගේ නැත්නම් චේතනාවක හෝ මෙහෙවීමක හෝ කැමැත්තක සාය ලාංඡනයක්වත් නැහැ. සියලු සංස්කාරයන්ගේ සමතේ සබ්බෝපදී පටිනිස්සග්ගෝ ලෝකයේ තියෙන උපදී කියලා කියන්නේ සමක්කමක් කියන එක. මේ මොනවත් නැති දෙයක්. සම්බුදාමයක් හෝ සරණකමක් හෝ මුදලක් හෝ වෙන කිසි මොනම දෙයක් නැහැ. සියලු උපදීන්ගේ අතහැර ගැනීමක්. සබ්බ සංඛාර සමතෝ සබ්බෝපති පටිනිසක්කෝ සිනුපදීන අපහැරදම තණ්හක්කයෝ මට දැන් මේ තියෙන සත්‍යෙ එපා වෙලා තියෙන තණ්හාව නැති නිසා ඊළඟ වෙලා තියෙන තණ්හාව නැති නිසා තණ්හා වගේ පේන තියෙන්නේ බැඳෙන්න කෙනෙක් නැති නිසා අජටාවකාශය වෙනවා අජට කියලා කියන්නේ ගැට නැහැ කියන එකයි අජටාවකාශය කියලා කියන්නේ ගැට නැති දැනකට ගියා ඉතින් ගැටෙන තැනකට ගියාම අපිට වෙන්නේ අපි හුරුඟි ගහන ගියා පාළු වුණා අපි කොහෙ ගිහලා වැටෙයි දන්නේ කියලා අපි බයක් ඇති වෙනවා. හැබැයි මහා ලෝකෝට විමුක්තිය ඉල්ලලා භාවනාවක් කරනවා. ඒකට විමුක්තිය එනකොට චිතර යනවා. හිතේ ඉන්නම් කියනවා. පස්සේ ඉන්නම් කියනවා. নানা ආකාර දේවල්. ඒ නිසා මේ වගේ කලකොල වෙනවා නම් නිරෝධ සංඥාවලන් කිරු කොහොම නිරෝධ සංඥාවලන්නේ ඒතං සම්තං ඒතං පණිදං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපති පටිනිසක්කෝ තණ්හක්කයෝ තණ්හාවදී කියන නිරෝධෝ මෙන්න මේ නිරුද්ධය වෙලා කියන්නේ. අරමුණ නිරුද්ධ වුණා. තාම දෙයක් පැමිණිලක් නැහැ. එල්ලෙන්න මොනක්වත් ඇත්තෙත් නැහැ. ඉතින් මේක තමයි නිවන කියන්නේ. මේක විදිහක නිවන. ඉතින් නිවන එනකොට හිඳාදී දානවනේ. කරත්මන් එනවනේ. බය වෙනවනේ. තනි වෙනවා නම් හිතා ගන්න ඕනේ මේ කෙලස් වල තියෙන වංචනික ස්වරූපේ තමයි මේ හොල්මන් කරන්නේ. ඉතින් කලින් උපදේශ ලැබිලා ඒව එක සැරයක් දෙසරක් වෙලා වැරදිලා එතන ගුරුවරු දැකලා කල්‍යාණ මිත්‍රෝ දැකලා යම් දවසක මේක හරහා බලන්න පුළුවන් වුණොත් මේ කම්මැලිකම නීරසකම නිබ්බිදාව හරහා බලන්න පුළුවන් වුණොත් අපිට පේන මේ නිබ්බිදාවට වෛර කරපු නිසා තමයි මේ සංසාරේ පැටලලා තියෙන්නේ. නැත්නම් තණ්හාවට අවු වෙන්නේ. වින්දනයට ආශ වෙන්නේ නිර්වින්දනයට වෛර කරපු නිසා. අපිට පුළුවන් ද නිර්වින්දනයට වෛර නොකර ඉන්න. නිර්වින්දනයෙන්කොට යමක් නොකර ඉන්න. එන සාරයට එන්න දෙන්න. ඒ නිසා මේ බටහිර එක්කනේ මතේ එහි කීම සඳහා මතක් කරනකොට කියනවා යම් වෙලාවට භාවනා විදිහේ නිරසකමක් આવොත් කම්මැලිකමක් આવොත් ඒ වෙලාවට තමයි තේරෙන්නේ ඒ කම්මැලි නීරස නිදිමත ගතියනකොට කවදාකවත් දත එකක්වත් නැහැ, බඩ එකක්වත් නැහැ, ඉස එකක්වත් නැහැ කිසිම දෙයක් නැතිලා. ඒකම පිටින් සද්දයක්, වේදනාවක්, හිතවිල්ලක් මොකක්වත් නැතිලා. සියල්ලගෙන්ම ලබන තියෙන ප්‍රශස්තම தත්ත්වය තියෙනකොට කම්මැලිකම එනවා. මේ කම්මැලිකම පොඩි පිටර දෙවියක් වගේ තුනී සිවියක් හැබැයි ඇමිනේට් කරුවා වගේ අල්ලලා බදනවා. මේ සිවිය හරහා දැක්කොත් පේන තෙක් මානක බාධාවක් නැති ලෝකෙක ඉන්නේ. ඒක තමයි නිරෝධය කියන්නේ. ඒ තමයි නිවන කියලා කියන්නේ. ඒ නිසා මේ විතර දිවිය නැත්නම් මේ ඇඟට ඇලෙන්න හදන මේ කම්මැලිකම නීවරකම ඒකාකාරීකම විනිවිද බලන්න බැරි නිසා විනිවිද බැලලා අපිට පිළිත් පහදු ගැතියක්, තන් ගැතියක්, කොටු වුණා වගේ, රහෙන් තලුතර වගේ ගැතියක්. ඉතින් මේක නිබ්බිදා නිවන ලක්ෂණයක් විදිහට. ඒතන් සම්තන් ඒතන් පණිදන් යදිසං සබ්බ සංකාර සමතෝ සම්බෝධි පරිණිසග්ගෝ තණ්හා ප්‍රයතණ්හාව නැතිවීම. නැත්තම් මේ නිපිඩාව. නිරෝධෝ සියල්ලම නිරුද්ධ වෙලා නිබ්බාන. මේකද නිබ්බාන කියන්නේ උගෝදනේ පරිම මේ නිවන අලුතක් හේරවලපත් කිරීමක් කියලා හිතාගෙන තමයි නිරෝධ සත්‍යය අපිට කරන්න දෙයක් නැහැ. gediya පිටින් හම්බ වෙයි කියලා කියන්නේ. නමුත් කන්ති පරමන්තපෝති චිත්‍රා නිබ්බානම් පරමං වදන්ති බුද්ධාගෙන ශාන්තිය එහෙම නැත්නම් මේ වගේ වෙලාවදී කලබල නොවි සිටීම කංචී පරමං තපෝ තිතික්ඛා තිතික්ෂාව නම් වූ ඉවසීමේ පරම සවස්තුන් තමයි මෙන්න මේ වගේ වෙලාවට කරප්පන් ඉන්නේ නැති එක. කලබල වෙන්නේ නැති එක. බලහන් ඉන්නේ එක. නිබ්බානං ඒ නිවනයයි පරමං වදන්ති බුද්ධා. නිබ්බානං පරමං වදන් මේක පරම වූ නිවනයයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ. එතකොට මේ නිබ්බිදාව පිළිබඳ කලබල නොවන චිත්තක්ෂණයම නිවනක් ලැබෙනවා කියනකොට අකාලික ධර්මයේ කියන ක්‍රමයේ වැටෙනවා. මේකට බය වුණොත් අපි භාවනාවත් අතහැරලා දාන මොකටද භාවනා කරන්න කියලා සම්පූර්ණයෙන්ම ඒක පිළිබඳ බීතිකාවක් ඇති කර ගන්නවා. භාවනා කරන්න වෙන කෙනෙක් යනවා නම් ඒකත් එකයි කියනවා. නමුත් මේ නිවනයි කියලා අල්ලගත්තොත් ඒ සඳහා ඇති වෙන හිතේ පරිවර්තනයේ කාලය ගත වෙන්නේ නැහැ. ඒකෙදි මේ දෙසල වරද්දවන වරද්දන කියලා දවසක හිතනවා චා මෙච්චර කල් දොස් කිව්වට මේකේ නිවන ලක්ෂණ නෙමෙයි තියෙන්නේ ඒතන් සම්තන් ඒක සාන්ත විදිහට බලන්න පුළුවන් ඒක නම් පණින් සමේක ප්‍රණීතයි ප්‍රණීත විදිහට බලනවා නැත්තම් ප්‍රණීතී අනෝ බලනවා සාන්ති අනෝ බලනවා ඒතන් සම්තන් ඒකම් පණිතයි යද්දන් සබ්බ සංකාර සමසෝ සියලු සංස්කාරයන් දැන්නේ ආනාපානයක් නැහැ, ප්‍රියක් නැහැ, අප්‍රියක් නැහැ. අප්‍රිය භාවය ඇවිල්ලා තියෙන කෙලෙස් නිසා සාන්තබන්ත උපදීන්නේ මේක නිරෝධයයි, මේක නිබ්බාණයි කියලා බැලුවොත් එතනයේ තදංග වශයෙන් නිබ්බිදාවට ඇති ද්වේෂය අයින් වෙනකොටම ඇති වෙන ඥාණය එතෙක් නොදක්ක ඥාණය නිසා ඒ නිබ්බිදාව තුළ නිවනේ පෙර නිමිත්ත පෙරහැරෙන් ඉස්සලා කතරාරය එනකොට දන්නවා දැන් පෙරහැර පිටිපස්සේ එනවා වගේ.